ඉතින් අපි සසරෙන් නිවනට කියන්නේ සසර ද යම් ආකාරයක දුකක් කියන කාරණේ තේරුම් අරගත් අයට සසරෙන් මිදීමක් හොයනවා. එහෙම නැති අය මේ සසරෙන් මිදීමක් හොයන්නේ යම් කිසි කෙනෙකුට අවබෝධ වෙන්න ඕනේ, වැටහෙන්න ඕනේ, තේරෙන්න ඕනේ මේ ප්‍රවෘත්තිය, කියන්නේ සංසාර ප්‍රවෘත්තිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ පැවැත්ම දුකයි කියලා. නැවැත්ම සැපයි කියලා. හට ගැනීම දුකයි කියලා, නොහට ගැනීම සැපයි කියලා. ප්‍රවෘත්තිය දුකයි කියලා, අප්‍රවෘත්තිය සැපයි කියලා. එහෙම තේරුම් ගත්ත කෙනෙකුට එයා සසරින් මිදීමේ මඟ හොයනවා. මේ ප්‍රවෘත්තියෙන් නිදහස් වීම, පැවැත්මෙන් නිදහස් වීම. ඒකට තියෙන එකම ධර්මයයි ලෝකේ. ඒ ධර්මයේ දේශනා කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනය කිරීමෙන් විතරමයි මේ සංසාර ප්‍රවෘත්තිය නවත්තන්න පුළුවන් වෙන කිසිම ක්‍රමයක් නැහැ. උපන් දිනයකට ආශිර්වාද ලබා ගන්න පුළුවන්. අපල කරදර බාධක උපද්‍රව කියන ඒවා නැති කර ගන්න පුළුවන්. ඒ සියලු දේවල් తాවකාලික වශයෙන් හරි යම් කාලයකට හරි ඉවත් කරගන්න පුළුවන් එකම ධර්මයක් ලෝකේ තියෙනවා. ඒකට කියන්නේ කුසල ධර්මය. කුසල කර්මය. කුසල කර්මයට පුළුවන්කම තියෙනවා අකුසල කර්මේ විපාක යටපත් කරන්න. වෙන කිසිම ශක්තියකට කිසිම බලවේගයකට වෙන කිසිම කෙනෙකුට ඒවා ඈත් කරන්න ඒවා ඉවත් කරන්න ඒවා නැති කරන්න පුළුවන් జగතේ ලෝකේ නැහැ. එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පින්කම්. කුසල කර්ම. ඒ තුලින් පුළුවන් අකුසල කර්ම වල විපාක යටපත් කරන්න. උපන්දිනයක් යෙදෙන්නේ අවුරුද්දකට එක දවසයි. එවැනි දවසක මෙවැනි පින්කමක් සිද්ධ කරගත්තාම ඒක මුළු වසරටම අවුරුද්දටම ආශිර්වාදයක්. ඒ වගේම පරලෝකීය ඥාතීන් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අත්ත බලාපොරොත්තු වෙන්නේත් මෙච්චරයි. එයාට වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. පුණ්‍ය ශක්තිය. පින. පින කියන්නේ සතුට. කම් කියන්නේ සිතුවිලි වලට. පින්කම් කියන්නේ සතුටු සිතුවිලි. ඒතර සතුටු සිතුවිලි අපි සිත තුළ උපදවාගෙන පතිදාන. දානය කියන්නේ දෙනවා. පත්ති කියන්නේ පින්. පින් කියන්නේ සතුට. ඒතර සතුටයි යත්තන්ට පරිත්‍යාග කරන්නේ. සතුට තුළ දුක්ඛ දෝමනස්යන්නේ නැහැ. නොසතුට අමනාපය තුල තියෙන්නේ දුක්ඛ දෝමනස්ය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සතුටු සිතුවිලි ටිකක් ඇති කරගන්න කිව්වේ. හැබැයි ඒ සතුටු සිතුවිලි ඇති කරගන්න ඕනේ යහපත් දේවල් කරලා. ඒ යහපත් දෙයක් තමයි ධර්ම ශ්‍රවණය. ධර්මය කියන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලියයි. ඒකට තමයි ධහම කියන්නේ. ඒක ඕන කෙනෙකුට මෙහි ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්. මෙහි ඒව බලව කියලා අහලා තියෙනවා. ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් මොකද වර්තමානයේ මේ මොහොතේ මේ ලෝකේ යම් දෙයක් සිදු වෙනවා නම් ඒ සිදු වෙන දේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ පෙන්වලා දුන්නු ධර්මතාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. නিত্য නැහැ කියන එක. ස්ථිර නැහැ කියන එක. සදාකාලික නැහැ කියන එක. සැපක් නැහැ කියන එක. තියෙන්නේ දුක්ඛ ස්වභාවයක්. අනිත්‍ය ස්වභාවයක්. අනාත්මයි කියලා කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැහැ කියන එක. මේ අනාත්ම ලක්ෂණය ගැඹුරුයි. අනිත්‍ය දුක්ඛ කියන ධර්මතා දෙක යම් ආකාරයකින් තේරුම් ගන්න පුළුවන්. අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න නම් ප්‍රත්‍ය පැවතුම් අනුව මේ නාම රූප දෙකේ ක්‍රියාව දකින්න ඕනේ. ආත්ම කියන වචනේ විරුද්ධ වචනය අනාත්ම කියන්නේ. ඇත්තට මේ සසරින් නිවනට කියන මාතෘකාවේ යටතේ අපි ගිය සතියේ නැවැත්තුවේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ නාම රූප දෙක තුල මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද කියන කරුණු ඊටම සුළු වශයෙන් තමයි දේශනා කරන්න ලැබුණේ ගිය සතියේ. ඒතර අද දේශනා කරනවා මාර්ගඵල ලබන්නේ කොහොමද කියලා. මොකද අපි සියලු දෙනාගේම ඒකායන බලාපොරොත්තුව වර්තමානයේ අඩුම වශයෙන් තුල සෝතාපන්නවත් වෙන්නේ. සෝවන්නවත් වෙන්නේ. පතව්වේ එක රච්චේන. එක ප්‍රදේශයකට රච්ච වෙනවට වඩා පතව්වේ එක රච්චේන. සග්ගස්ස ගමනේනව සියලු ස්වර්ගවලට සියලු සැපැති තැන් වලට ගමන් කරනවට යනවට වඩා සබ්බ ලෝකාදි පච්චේන සියලු ලෝකයන්ට අධිපති වෙනවට වඩා සෝතාපට්ටි පලං වරං සෝතාපට්ටි ඵලයම උතුම්. ඒ නිසායි මාර්ග ඵලයක් මේ නාම රූප දෙක තුල කොහොමද අපි අවබෝධ කරගන්නේ? මොකද වර්තමානයේ මේ මොහොතේ බණ කියන මග මේ අධ්‍යාත්මික ශරීරය තුල ක්‍රියාත්මක වෙන්නේ නාම රූප දෙකක්. බණ අහන මේ සියලු දෙනාගේමත් ඒ ශරීර කූඩු තුල ක්‍රියාත්මක වෙන්නේ නාම රූප දෙකක්. පුච්චලයක් නැහැ. සත්‍යයක් නැහැ. ජීවෙක් නැහැ. ඒ සම්මුති ලෝකේ එහෙම කතා කරාට බෙදපුවාම හම්බෙන්නේ එහෙනම් නාම රූප දෙක තුල තමයි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන්නේ නාම රූප දෙක තුල මගඵල මාර්ගඵල ලබන්න තියෙන්නේ නාම රූප දෙක තුලින්. ඒතර මේ නාම රූප දෙක තුලිනුත් අපි නාමයෙන් තමයි මේ සියල්ල දැනගන්නේ දැකගන්නේ. රූපයට කිසි දෙයක් දැනගන්න දැකගන්න බැහැ. මනසින් තමයි සියලු දේ දැනගන්නෙත් දැකගන්නෙත්. එහෙනම් මාර්ගඵල කියන එක දැනගන්නෙත් දැකගන්නෙත් නාමයෙන්. හැබැයි ඒ සඳහා රූපේ උපකාර කරනවා. රූපේ කිව්වේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට. එයාට මාර්ගඵල පිළිබඳව දැනගන්න බෑ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට. එයාට චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනගන්න දැකගන්නත් බෑ. හැබැයි එයා උපකාරයක් කරනවා. දැන් වාඩි වෙලා ඉන්න බණ කියන මම මේ සතර මහා ධාතු වාඩි කරලා තියෙනවා. බණ කියන්නේ මනස උපකාර කරගෙන. මනස තමයි ප්‍රධාන වෙන්නේ. බණ අහන්නෙත් එහෙමයි. මොකද සිතින් සිතටනේ මේ ධර්මයේ වැටහෙන්නේ. ඉතින් සිතින් අපි අවබෝධ කරගත්ත ධර්මය තමයි අපි දේශනා කරන්නේ. ඔය ඇත්ත අවබෝධ කරගන්නේ සිතින්. එහෙනම් අපි අහලා තියෙනවා අපි දන්නවා හොඳට අහලා තියෙනවා විෂයාකාර ආත්ම දිට්ඨියක් ගැන. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. විෂයාකාර ආත්ම දිට්ඨිය. ඒ කියන්නේ 20ක් තියෙනවා. කොහොමද? ඒ 20 රූපය ආත්මය වශයෙන් ගන්නවා. තමා රූපවත් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා. තමා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. රූපස්කන්ධය පිළිබඳව දිට්ටි හතරයි. තේරෙනවද කියන්නේ? රූපය ආත්මය වශයෙන් ගන්න. තමා රූපවත් කියලා ගන්නවා, රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා, තමා තුල රූපය තියෙනවා කියලා ගන්නවා කියන්නේ මේ හිතනවා කියන එකට. ඒ සිතුවිල්ල නිගන්නේ. වේදනාව ආත්මය වශයෙන් ගන්නවා. දකින්න. සිතින්. තමා වේදනාවක් කියලා දකින්න සිතින්. තමා තුල වේදනාව තියෙනවා කියලා දකිනවා. වේදනාව තුල තමා ඉන්නවා කියලා සිතනවා සිතින්. සංඥාව ආත්මය කියලා හිතනවා. තමා සංඥාවක් කියලා හිතනවා. සංඥාව තුල තමා ඉන්නවා කියලා හිතනවා. තමා තුල සංඥාව තියෙනවා කියලා හිතනවා. සංස්කාර ආත්මය කියලා හිතනවා. තමා සංස්කාරවත් කියලා හිතනවා. සංස්කාර තුල තමා ඉන්නවා කියලා හිතනවා තමා තුල සංස්කාර තියෙනවා කියලා හිතනවා විඥානය ආත්මය කියලා හිතනවා තමා විඥානවත් කියලා හිතනවා විඥානය තුල තමා ඉන්නවා කියලා හිතනවා තමා තුල විඥානය තියෙනවා කියලා හිතනවා මේ සිතුවිලි 20ම වැරදි. ඔකට තමයි සක්කාය දිට්ඨි කියන්නේ. ওই සිතුවිලි 20ම වැරදි. රූපස්කන්ධයට හතරයි. වේදනාස්කන්ධයට හතරයි. සංඥාස්කන්ධයට හතරයි, සංස්කාරස්කන්ධයට හතරයි, විඥානස්කන්ධයට හතරයි. හතරේ පහක් 20යි. ඔය 20 ආකාර ආත්ම දිට්ඨියට තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. ඔය සක්කාය දිට්ඨිය නැති වෙන්නේ අනිත් ධර්මතා දෙකත් අරගෙන. එමකත්. සීලබ්බත පරාමාස කියන වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් ඒකත් අරගෙන යන්නේ. ඒ වගේම විචිකිච්ඡාව, සැකය, අවිශ්වාසය, විමතිය. ওই සංයෝජන තුන අයින් කළොත් වර්තමාන භවයේ යචුල සෝතාපන්නයි. සෝවන්. එයාට අපාය බය නැහැ. එයාට තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ බයක් නැහැ. ඒ සියල්ල අවසන්. එහෙනම් දැන් ඒ කියන්නේ ආත්මය කියන එක දිට්ඨියක්. ඒ ආත්මය කියන්නේ ඒ දිට්ඨිය නැති කරගන්නේ කොහොමද? ආත්ම දිට්ඨිය නැති කරගන්න නම් නාම රූප ධර්මයන් තමාගේ වශයේ පවතින්නේ නැති බව අවබෝධ කරගන්න ඕනේ. මේ නාම රූප ධර්මයක් හෝ නාම ධර්ම මේකම ධර්මයක් නාම රූප ධර්මයක් තමාගේ වශයෙන් පවතින්නේ තමාගේ කැමැත්ත හැටියට පවතින්නේ නැහැ කියන එක අවබෝධ කරගත්තොත් ආත්ම දිට්ඨිය අයින් වෙනවා. ආත්ම දිට්ඨිය අයින් වෙනකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනේ. මොකද ආත්මය කියන වචනයට විරුද්ධ වචනයයි අනාත්ම කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආත්මයක් නැහැ කියන එක. ආත්මෙන් ශුන්‍යයි කියන එක. හිස්. ආත්මයක් නැහැ. අනාත්මයි කියන එකනේ දේශනා කරන්නේ. එහෙනම් අපි අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න ඕනේ. ඒතොර දැන් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම. මොකද අපි ගිය සතියේ කිව්වා ඥාන දර්ශන විසුද්ධියට යනකම් අරිහත්ත්වයට යනකම්ම මෙතන ඉඳලා යම් කිසි කෙනෙක් සිහි කරනවා නම් මෙනෙහි කරනවා නම් නැවත නැවත අනුපස්සනා කරනවා නම් කරන්න තියෙන ධර්මතා තුනයි. ඒ තමයි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. දුක්ඛ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. නিত্য සංඥාව සිතෙන් සහ මුලින් මැකෙනකම්ම අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න ඕනේ. දුක් සැපයි කියන සංඥාව සහ මුලින් සිතෙන් අයින් කරනකම්ම අයින් වෙනකම්ම දුක්ඛ සංඥාව මෙනෙහි කරන්න ඕනේ. ආත්ම කියන සංඥාව සිතෙන් සහ මුලින්ම අයින් වෙනකම්ම අනාත්ම සංඥාව සිතට අනුගත කරගන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් ආත්මයි අනාත්මයි කියන්නේ දෙකක්. අපි රැවටිලා ඉන්නවා අපේ සිතට එනවා සිතුවිලි ආත්මයක් තියෙනවා කියලා. ආත්මය කියන වචනේ තේරුම ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ආත්මය කියන්නේ සදාකාලික වෙනස් නොවන සදාකාලික වෙනස් නොවන දෙයක් හා තමාගේ වශෙහි තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයකට තමයි ආත්ම කියලා කියන්නේ. එහෙම දෙයක් ලෝකේ තියෙනවා නම් ඒක ආත්මය. දැන් මේ නාම රූප දෙක තමාගේ වශයෙන් පවතින්නේ නැහැ කියන එක අවබෝධ කරගත්තොත් විතරයි ආත්ම දිට්ඨිය දුරු වෙන්නේ. දැන් විෂයාකාර ආත්ම දිට්ඨිය. එහෙනම් නාම රූප දෙක තමාගේ වශයෙන් පවතිනවද නැද්ද කියලා අපි නොනින් මෙනෙහි කරන්න ඕනේ. ද රූප ධර්මයන් කියන්නේ සතර මහා ධාතුගේ ක්‍රියාවට. ତර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ආයශ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. ତොර ඇතිව නැති වෙනවා නම් චිතක්ෂණ 17ක් තුල චිතක්ෂණ 17ක් කියන්නේ තාමත්ම කෙටි කාලයයිනේ ශණයයිනේ. ශණයක් තුලනේ ඇතිව නැති වෙන්නේ. එතකොට එහෙනම් ඒක ඒක ආත්මයට දාන්න බෑ. ඒක ආත්මයට දාන්න බෑ චිතක්ෂණයක්. ඒ කියන්නේ ෂණයක් තුල ඇතිව නැති වෙනවන. ආත්මය කියන්නේ නොවෙනස් එකක්. එහෙනම් චක්ක ප්‍රසාද රූපේ ඉපද බින්දින ධර්මයක්. ඇතිව නැති වෙන ධර්මයක්. ඒතර අපි ගිය සතියේ නෙමෙයි සති කීපයක් ධර්මදේශනා රාශියකින් අපි පෙන්නවා අපට අවශ්‍ය කරන්නේ උද්‍යව්‍යා ඥානය. මේ ඥාන ටික උපදවා ගන්න ඕනේ. උද්‍යව්‍යා ඥාන, බංග ඥාන, බයතුප්පට්ඨාන ඥාන, ආධිනවානු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤිතු කමඤ්ඤතා ඥාන, පටිසංකානු දර්ශන ඥාන, සංස්කාර උපේක්ෂා ඥාන, සත්‍ය අනුලෝම ඥාන. මේ ඥාන ටික උපදවා ගන්න නැතුව මේ ලෝකේ කිසි කෙනෙකුට අරිහත්ත්වයට යන්න බෑ. නියත වශයෙන් රහත් වෙනවා නම් මේ ඥාන ටික උපදවා ගන්න ඕනේ. ඒකේ පළවෙනි ඥානය තමයි උද්‍යව්‍ය ඥානය. උදේ කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ නැති වෙනවා. දැන් හට ගන්න යන්නේ රූපයක හට ගන්න යන්නේ එක චිතක්ෂණයක් විනාශ වෙන්න යන්නේ එක චිතක්ෂණයක් මැද තියෙනවා ඒ ප්‍රවෘත්ති හේවත් පැවැත්ම ඒකට කියනවා ටිති කියලා. එහෙනම් ආත්මය කියන්නේ වෙනස් නොවන හා සදාකාලික එකක්. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් එකක්. දැන් එහෙම ස්වභාවයක්ද තියෙන්නේ? ඉපද බිඳෙන ධර්මතාවයක්ද තියෙන්නේ? ඔව්. ඉපද බිඳෙන ධර්මතාවයක්. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපද බිඳෙන ධර්මතාවය. ඒක හොඳට සිතට අනුගත වෙන්න ඕනේ. ඒ කියන්නේ අර නিত্য කියන සංඥාව සහ මුලින්ම මනසින් මැකෙනකම්ම සිතින් මැකෙනකම්ම සිතින් අයින් වෙනකම්ම මෙනෙහි කරන්න ඕනේ අර උදේවැය කියන එක. ඇතිව නැති වෙනවා කියන එක. ඒතර ඇති වෙන්න යන එක චිතක්ෂණයයි නැති වෙන්න එක චිතක්ෂණයයි ඒ කාලය මැද තියෙනවා කාලයක් එකට කියන ත්‍ිටි කියලා. ඒ කාලය තුල තමයි ওই පැවැත්ම කියන එකට නමක් දාගෙන තියෙන්නේ පැවැත්මක් පෙන්වන්න බෑ. අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක පැවැත්මක් පෙන්වන්න බෑ. එහෙනම් හට ගන්නව හට ගන්න සෙනෙන් නැති වෙනවා. ඒතර දැන් මේ ආත්ම දිට්ඨිය නැති කරන්න නම් මේ නාම රූප ධර්මයන් තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව. ආත්ම කියලා කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. ඒතර තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද තමාගේ වශයෙන් පවත්වන්න බැරිද? තමාගේ වශයෙන් පවත්වන්න බැහැ. එයි චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. ඉපද බිඳිනවා නම් ඒ ඉපදෙන සබ ඒ ඒ උපදින ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. ඒකට කිව්වේ උදය. බිඳෙන ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. ඒකට කිව්වේ වැය. ආ. දැන් එතකොට අවබෝධ කරගන්නවා කියන්නේ මොකක්ද? සිතෙහි අනුගත වෙනවා. සිතෙහි සටහන් වෙනවා. සිතෙහි ස්ථාවර වෙනවා. සිතේ හොඳට පළපදියම් වෙනවා. මොකද්ද පළපදියම් වෙන්න ඕනේ? අර නিত্য කියන ස්වභාවය සහ මුලින් අයින් වෙලා අර උදේ වැය තුල අනිත්‍ය කියන ස්වභාවය සිත තුල හරියටම ස්ථාපිත වෙන්න ඕනේ. එතකොට යාට මේ ලෝකයේ හෙන් දකින්න කිසිම රූපයක් යාට දැర్శණය කරන්න නැහැ යා. දකින්න බෑ. ඒවා දකින්නේ ශුන්්‍යතාවයක්. බාහිර රූපය දකින්න තියෙන ශුන්්‍යතාවයක්. එහෙනම් අධ්‍යාත්මික මේ ශරීරයේ සියලුම රූපවල දකින්න තියෙන ශුන්්‍යතාවයක්. ශුන්‍ය කියන්නේ හිස් කියන එක. ඒ හිස් බව තමයි මම කියන ස්වභාවයෙන් හිස් මගේ කියන ස්වභාවයෙන් හිස් මට අයිති කියන ස්වභාවයෙන් හිස් මගේ ආත්මය කියන ස්වභාවයෙන් හිස් ඒ තමයි ශුන්්‍යතාවය ඒ ශුන්්‍යතාවය දකින තුරුම ඇතිවීම නැතිවීම මෙනෙහි කරන්න ඕනේ එයි ඒක තමයි ලෝකෙ සිද්ධ වෙන සිදුවීම චිතක්ෂණ 17ක පැවැත්මක් තියෙන්නේ මේ චක්කු ප්‍රසාද රූපයට. සෝත ප්‍රසාද රූපයට. ගාන ගාන ප්‍රසාද රූපේ කිව්වේ නාසයෙන්. ජීව ප්‍රසාද රූපේ කිව්වේ දිවට. කාය ප්‍රසාද රූපේ කිව්වේ කයට. මේ පහටම තියෙන්නේ තව තියෙන ගොඩක් ඒ පිළිබඳව කියන්න. මේ මූලික වශයෙන් ගත්තේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ සියලුම රූප වලට තියෙන ආයස චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙන ඇති වෙනවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා බෑ කියලා. ඇතිව නැති වෙනවා. ඒ ස්වභාවය මනසේ හොඳට සනිටුහාන් වෙනකම්ම මනසට සහතික වෙනකම්ම මනසට හොඳටම දර්ශනය වෙනකම්ම මෙනෙහි කරන්න ඕනේ සිහි කරන්න ඕනේ නැවත නැවත. නැවත නැවත මෙනෙහි කරනවා සිහි කරනකොට අර නිට්ටයයි කියන සංඥාව නිට්ටයයි කියන සංඥාව මනසින් අයින් වෙනවා. අයින් වෙනකම්ම මෙනෙහි කරන්න ඕනේ. තේරෙනවද කියන එක? නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ, නැවත නැවත සිහි කරන්න ඕනේ. අර නিত্য සංඥාව සහ මුලින් මනසින් අයින් වෙනකම්. එතකොට එයාට නිවැරදිව දර්ශනය වෙනවා වර්තමානයේ මේ ලෝකේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාව මොකක්ද කියන එක. ඒ නිවැරදි ක්‍රියාව දැකීමේ නුවණට කියන උද්‍යව්‍ය ඥානය කියලා. ඇතිව නැති වෙන බව. හරිද? ඒතොර ඇතිව නැති වෙන බව අවබෝධය. ඒතොර නාම රූප ධර්මයන් තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව අවබෝධ වුණොත් විතරයි ආත්ම දිට්ඨිය අයින් වෙන්නේ. තේරෙනවද කියන එක? තමාගේ වශයෙන් පවත්වන්න බැහැනේ. ඒක පැහැදිලිවම තේරෙනවනේ. මේ හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගත්තොත් මේ ශරීරයේ කිසිම කොටසක් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැහැ. එහෙනම් මේක තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි නම් මේකේ සිදුවෙන නිවැරදි ක්‍රියාව අපි තේරුම් ගන්න ඕනේ. ඇයි මේ එකම ධර්මයක්වත් මගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි? කෙස්ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇටලොඳ වකුගඩු මේකක්වත් අපේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. කෙල සෙම සොටු කඳුළු දහඩිය ලේ සැරම පිත මේද තෙල් උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා මේ කිසිවක් අපේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. එහෙනම් අපේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි නම් මෙතන සිදුවෙන නිවැරදි ක්‍රියාව අපි මොකද්ද කියලා හොයන්න ඕනේ. මොකද්ද මෙතන සිදුවෙන්නේ? එතකොට මේ කොටස්වල ක්‍රියාවක් නෙමෙයි මෙතන තියෙන්නේ කොටස් ටිකක් තියෙනවා කොටස්වල ඒ කොටස් නිස්පාදනය කරලා තියෙන සකස් කරලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්. එතකොට සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් නේ තියෙන්නේ. එතකොට ඉපද බින්දින්නේ සතර මහා ධාතු. තේරෙනවද? සතර මහා ධාතුන් ඉපද බින්දින්නේ. එතකොට අපි සිතට අනුගත කරගන්න ඕනේ සිතේ සටහන් වෙන්න ඕනේ සතර මහා ධාතු ඉපද බින්දිනවා. උදේ තියෙන්නේ පටවි ධාතුවේ. වැය තියෙන්නේ පටවි ධාතුවේ. උදේ කියන්නේ හට ගන්නවා. වැය කියන්නේ නැති වෙනවා. එතකොට ආපෝ ධාතුවේ උදේ තියෙන්නේ. ආපෝ ධාතුවේ වැය තියෙන්නේ. තේජෝ ධාතුවේ උදේ තියෙනවා. තේජෝ ධාතුවේ වැය තියෙනවා. වායෝ ධාතුවේ උදේ තියෙනවා. වායෝ ධාතුවේ වැය තියෙනවා. මේ ස්වභාවය සිතට හොඳට සහතික වෙනකම්ම නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන එක මෙනෙහි කරන්නේ කොහොමද? පැත්තකට වෙලා ඉඳලා හොඳට සිතින් පඨවි ධාතු ඉපද බින්දිනවා. ආපෝ ධාතු ඉපද බින්දිනවා. තේජෝ ධාතු ඉපද බින්දිනවා. වායෝ ධාතු ඉපද බින්දිනවා. මේක නෙමෙයිද සිදුවෙන ක්‍රියාවලිය? ඔක තමයි සිදුවෙන ක්‍රියාවලිය. ක්‍රියාවක් තියෙන්නේ මේකේ. ඇයි? බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මහණෙනි ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. ඊට වඩා දෙයක් නැහැ. එහෙනම් අපි හොයලා අපි සනාත කරගන්න ඕනේ අපි සහතික කරගන්න ඕනේ අපි මේ ගැටලුව විසඳ ගන්න ඕනේ ක්‍රියාවක් සහ දුකක් විතරද තියෙන වෙන දෙයක් නැද්ද සත්‍ය වශයෙන්ම වෙන දෙයක් නැහැ ඒ තමයි ධර්ම අවබෝධය කියන්නේ ක්‍රියාවල් මේ ධර්මතා පහේම තියෙන ක්‍රියාවක් රූපස්කන්ධයේ ක්‍රියාවක් තියෙන්නේ වේදනාස්කන්ධයේ ක්‍රියාවක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ සංඥාස්කන්ධයේ ක්‍රියාවක් තියෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. සංස්කාර ස්කන්ධයේ ක්‍රියාවක් තියෙන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. විඥාන ස්කන්ධයේ ක්‍රියාවක් තියෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ ප්‍රත්‍ය නොවුනොත් ඒ ඉදිරි ධර්මයේ හටගන්න බැහැ. එහෙනම් අපි මේ ක්‍රියාව පිළිබඳව සිතට අනුගත කරගන්න ඕනේ ක්‍රියාවේ ස්වභාවය අනුගත අනුගත කරගන්න ඕනේ සිතට සටහන් කරගන්න ඕනේ ඒ ක්‍රියාවේ ස්වභාවය නිවැරදිව සිතට සටහන් කරගත්තාම සනිටුහන් කරගත්තාම අනුගත කරගත්තාම දකින්නේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාදාමයයි ඒ තමයි දහම. ඒ තමයි දහම. ඒකයි මේ දහම නොපෙනෙන එකක් නෙමෙයි පේන්න තියෙන දෙයක්. දැකලා නිවැරදිව අවබෝධ කරගන්න එකක්. එහෙනම් ආත්ම ආත්ම ස්වභාවයෙන් ශුන්‍යයි. හිස් ආත්මය උදාන්න බෑ. ඒක කොහොමද අපි සනාත කරගන්නේ? තමාගේ වශයෙන් පවත්වන්න බැරි බව තේරුම් ගන්න ඕනේ. ඒකම අපි ඒකට විරුද්ධ දේ අපි ප්‍රකට කරගන්න ඕනේ. ආත්මය කියන වචනයට විරුද්ධ එක තමයි අනාත්මයි කියන එක. ඒතර අනාත්මයි කියන්නේ අනාත්ම වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ආත්මයි කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ ස්ථිර එකක් එහෙනම් අනාත්මයි කියලා කියන්නේ ප්‍රත්‍යයට අනුරූපව. ඒ කියන්නේ ප්‍රත්‍ය අනුව පැවතුම් ඇති බව අවබෝධ වුණොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනව නැත්නම් ප්‍රකට වෙන්නේ ප්‍රත්‍ය අනුව පැවතුම්. දැන් එතකොට ප්‍රත්‍ය අනුව පැවතුම් හොයන්න ඕනේ අපි. මොකටද? අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න. දැන් විෂයාකාර ආත්ම දිට්ඨිය කඩන්න නම් සෝවන් වෙන්න නම් අපි අර ආත්ම දිට්ඨිය ආත්මය කියන්නේ වැරදි සිතවිල්ලක්. දිට්ඨි කියන්නේ ඒකයි වැරදි. එතකොට ඒ වෙනුවට අපි නිවැරදි එක සිතට අනුගත කරගන්න ඕනේ සිතට සටහන් කරගන්න ඕනේ ඒ තමයි අනාත්ම ලක්ෂණය. දැන් නිට්ටයයි කියන එකේ වචනේ විරුද්ධ වචනේ අනිත්‍යයි කියන එකනේ. සැපයි කියන එකේ විරුද්ධ වචනය දුකයි කියන එකනේ. එහෙනම් ආත්මයි කියන වචනේ විරුද්ධ වචනය අනාත්මයි. බුදුරජාන් වහන්සේ දේශනා කරේ අනාත්මයි කියන එක. ආත්මයක් නැහැ. අනාත්මයි. එහෙනම් ඒ ලක්ෂණය අපි ප්‍රකට කරගන්න ඕනේ. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක වටහා ගන්න ඕනේ. ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න නම් ප්‍රත්‍යානුව පවතින බව දකින්න ඕනේ. එතකොට තමයි ආත්මය කියන එක හිස් දෙයක් හැටියට තේරුම් ගන්නෙ. හ්ම්. එහෙනම් අනාත්ම ලක්ෂණය කොහොමද ප්‍රකට කරගන්නේ? ප්‍රත්‍ය පැවතුම් අනුව. චක්කු ප්‍රසාද රූපයේ ප්‍රත්‍ය පැවතුම් අනුවද තියෙන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හා තමාගේ කැමැත්ත හැටියටද තියෙන්නේ. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි තියෙන්නේ. ස්ථිර වශයෙන් තියෙන එකක් නෙමෙයි. එහෙනම් ප්‍රත්‍යානුව පැවතුම් කියන ධර්මතාවය අපි සිතට අනුගත කරගන්න ඕනේ එතකොට ප්‍රත්‍ය කියන එක අපි අවබෝධ කරගත්තාම අපට samudāre සත්‍ය ප්‍රකට වෙනවා. samudāre සත්‍ය ප්‍රකට වෙනවා. එතකොට ප්‍රත්‍ය දැක්කාම ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය, උපකාර ධර්මය චිතක්ෂණ දාහතත් තුළ ඇති වෙන නැති වෙන ධර්මතාවයක්. එතකොට උපකාර කරන ධර්මතාවය මේ චක්ක ප්‍රසාද රූපයට වර්තමානයේ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරයි. සෝත ප්‍රසාද රූපයට වර්තමානයේ ප්‍රත්‍ය කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතාවයයි. කන කියන වචනය මනසින් අයින් වෙනවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව කියන එක මනසට අනුගත වෙනවා. ඒතොර සතර මහා ධාතුන් අපේ සිතට හරියටම අනුගත වෙලා නම් අපි මේ දකින්නේ කණක් නෙමෙයි පටවි ධාතුවේ ඉපද බිඳීමක්. ඒක නෙමෙයිද සිද්ධ වෙන්නේ. කණක් පවතිනවද? එහෙම නැත්නම් පටවි ධාතුව ඉපද බින්දෙනවා, ආපෝ ධාතුව ඉපද බින්දෙනවා, තේජෝ ධාතුව ඉපද බින්දෙනවා, වායෝ ධාතුව ඉපද බින්දෙනවද? ආ. ওই ධර්මතා හතර ඉපද බින්දෙනවා. කණක් නෑ. ඒ ධර්මතා හතරේ පරිවාර හතරක් තියෙනවා. ඒ ධර්මතා හතරට පරිවාර හතරක්. වර්ණයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා. රසයක් තියෙනවා. ඕජාවක් පැතිරීමක් තියෙනවා හරිද දැන් එතකොට කන අයිති ශරීරයට ඒකට කියන්නේ කාය ප්‍රසාද රූප කියලා පාලනය කරන්නේ කවුද මමද මම නම් ආත්මයි මම හොඳට මතක තියාගන්න මම නම් ඒ කියන්නේ මගේ කැමැත්ත හැටියට නේන මම නම් ආත්මයි මමද පාලනය කරන්නේ මම පාලනය කරනවා නම් මේක හැීමක් කවදාවත් චුට්ටක්වත් අඩු වෙන්න දෙන්නේ නැහැ මේ පෙනීම මම චුට්ටක්වත් අඩු වෙන්න දෙන්නේ නැහැ. පාලනය කවුද එහෙනම්? පාලනේ ජීවිත ඉන්ද්‍රිය රූපෙන්. ජීවිතය කියන්නේ ප්‍රවෘත්තිය පැවැත්ම. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ජීවිතය කියන්නේ පැවැත්ම. අධිපති. රූප කියන්නේ සතර මහා ධාතු. එතකොට මේ කන, ඇස, නාසය, දිව, ශරීරය මේ ඉන්ද්‍රියන් පාලනය කරන්න අධිපති කෙනෙක් ඉන්නවා. කවුද ඒ? කර්මයයි. දැන් එතකොට ප්‍රත්‍ය අනුව නෙමේද පැවැත්ම තියෙන්නේ. එතකොට ප්‍රත්‍ය ප්‍රත්‍ය ඒ කියන්නේ උපකාරයට අනුව නෙමේද? උපකාරය සතර මහා ධාතු පරිවාර හතරයි වර්ණ ගන්ධ රස ඕච අටයි අයිති ශරීරයට මට අයිති යන්නේ ශරීරයත් එක්කනේ සම්බන්ධ කරන ඇස එතකොට ශරීරයට සම්බන්ධයකට කියන්නේ කාය ප්‍රසාද රූප කියලා පාලනය ජීවිත ඉන්ද්‍රිය රූපෙන් ජීවිතය කියන්නේ පැවැත්ම ප්‍රවෘත්ති ඉන්ද්‍රිය කියන්නේ අධිපති ඒ සතර මහා ධාතුන්ට බලයක් තියෙනවා ඒ බලය තමයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහා භූත හතර නිසා පවතිනා උපාදාය රූප 24ක්. ඒතර මහා භූත හතර බලවත් කළත් එවලා තියෙනවා කර්මයෙන්. ඒක තවත් පැහැදිලි කරනවා නම් ප්‍රතිසන්දියත් එක්ක ප්‍රතිසන්දි විඥානයත් එක්ක රූප කලාප 30ක් පහළ වෙන බව දන්නවද? ප්‍රතිසන්දි විඥානයත් එක්ක රූප කලාප 30ක් යුක්තාණුවේ වෙනස් කරන්න පුළුවන්. ආවගේ ගර්භාෂයනේ අපි ආවේ. ගර්භාෂයනේ අපි ආවේ. ඒක ජලාබුජනේ. එතකොට මේ එනකොට ප්‍රතිසන්දි විඥානය එන්නේ කර්ම වේගයත් එක්කනේ. කර්මයක් එක පැරලිනානේ කර්ම වේගයත් එක්කනේ. එතකොට කර්ම වේගයට පුළුවන් අර යුක්තාණුවේ 30ක් වෙනස් කරන්න. ශරීරයෙන් 10ක්. හෘදේ වස්තුවෙන් 10ක්, ආ ස්ත්‍රී පුරුෂ භාවයෙන් 10ක්. ඒ නිසා තමයි අම්මටයි තාත්තටයි ඉන්ද්‍රියන් හොඳට සම්පූර්ණව තිනවා දරුවාංග විකලයි. තේරෙනවද? අම්මටයි තාත්තටයි අසනීප නැහැ දරුවා උප්පත්තියේ ඉඳලම හෘදේ වස්තුව දුර්වලයි. රූප කලාප 10ක් එතනින් වෙනස් කරලා ශරීරයෙන් 10ක් වෙනස් කරලා භාව රූප වලින් 10ක් වෙනස් කරන්න පුළුවන් අම්මයි තාත්තයි හොඳ දෙමව්පියෝ දෙන්නෙක් දරුවා නපුංසකයි කවුද හැදුවේ මේවා කවුද වෙනස් කරුවේ ඒක තමයි ජීවිත ඉන්ද්‍රිය රූපේ ජීවිතය කියන්නේ පැවැත්ම ඉන්ද්‍රිය කියන්නේ අධිපති කර්මයයි දැන් එහෙනම් දැන් මගේ කැමැත්ත හැටියටද මේවා සිද්ධ වෙන්නේ? මේකක්වත්. එහෙනම් ආත්මයේද? හරි. ඒතර ප්‍රත්‍ය පැවතුම් අනුවද? ප්‍රත්‍ය කියන්නේ උපකාරය. දැන් එතකොට ඇසට උපකාර කළේ ඇස කියන මේ සම්මුති නාමයට උපකාර කළේ අර මූල ධර්ම හතරක් හා පරිවාර ධර්ම හතරක් නෙමෙයිද? ඒකට කියන්නේ සුද්දාෂ්ට කලාප කියලානේ. සුද්ද කියන්නේ පිරිසිදු. අෂ්ට කියන්නේ 8යි. කලාප කියන්නේ සමූහයක්. සම්බන්ධ කරලා යුවා කයට. කාය ප්‍රසාද රූප. පාලනය. එහෙනම් ප්‍රත්‍යානුව පැවතුම්ද තියෙන්නේ? එහෙනම් අනාත්මද? නিত্য නම් ආත්මයි. මගේ කැමැත්ත හැටියට නම් ආත්මයි. දැන් තේරෙනවද? මේ සක්කාය දිට්ඨිය කඩන හැටි කියන්නේ මෙන්න මෙතෙන් තමයි මේ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ. මෙතෙන් කඩා ගන්න පුළුවන්. මෙතෙන් කඩාගත්තේ නැත්නම් අපරාධ මේ ජීවිතේ. සෝවාන් සෝවාන් කියන්නේ විෂයාකාර ආත්ම දිට්ඨිය කඩාගත්තොත් චුල්ලසෝතාපන්නයි. සෝවාන්. දැන් එතකොට ඇස කියන ධර්මතාවය චක්ක ප්‍රසාද රූපය කියන ධර්මතාවය ආත්මය වශයෙන් මින් ඉදිරියටත් අපි ආත්මය වශයෙන් සිතනවද එහෙම නැත්නම් ප්‍රත්‍යයට අනුරූපව අනාත්ම ලක්ෂණය දකින්නවාද? ඒකයි මේ අනිත්‍ය දුක්ඛ කියන ධර්මතාව දෙක තේරුම් ගන්න පුළුවන් ටිකක් ලේසි. මේ අනාත්ම ලක්ෂණය ගැඹුරුයි. මේකට හොඳට හිතන්න ඕනේ. හොඳට විමසන්න ඕනේ. හොඳට පරීක්ෂා කරන්න ඕනේ. ඒ තුල තමයි සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ. අනාත්ම ලක්ෂණය ප්‍රකට වුණේ නැත්නම් කවදාවත් සක්කාය දිට්ඨිය කඩන්න බෑ. සොවන්න බෑ. එහෙනම් අපි දැන් අනිත්‍ය කියන එක අපිට සාමාන්‍ය මේ ලෝකයේදී ඇස් දෙක අරලා බලපුවම පේනවා. කණෙන් අහන ශබ්ද සෙනෙන්නේ නැති වෙනවා. ඒතකොට අපිට ඒ අනිත්‍ය පිළිබඳව අපිට පැහැදිලි. ඒතකොට දුකයි කියන එකත් අපිට දැන් හොඳට පැහැදිලි. ඒතකොට මේ ඉදීම දුකයි කියන එක. ජරාව දුකයි කියන එක තේරෙනවා ඕන කෙනෙකුට තේරෙනවා. ලෙඩවීම දුකයි කියන එක ආය අමුතෙන් කියන්න ඕනේ ඕන කෙනෙකුට තේරෙනවා. ඒතර මරණය දුකයි කියන එක ඕන කෙනෙකුට තේරෙනවා. ශෝකය දුකයි කියන එක, කනගාටුව දුකයි කියන එක, හැඬීම දුකයි කියන එක, වැළපීම දුකයි කියන එක, ප්‍රිය පුච්චලයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුණ දුකයි කියන එක, අප්‍රිය පුච්චලයන් එක්ක එකතු වෙන්න සිද්ධ වුණ දුකයි කියන එක, කැමති දේවල් නොලැබෙනවා නම් දුකයි කියන එක, අකමැති දේවල් ලැබෙනවා කියන එක දුකයි කියන එක අමුතුවෙන් කියන්න ඕනේ. ඒක අපිට තාම පැහැදිලි. එහෙනම් අනිත්‍ය හා දුක කියන දේ අපිට පැහැදිලි. නමුත් මේ අනාත්ම ලක්ෂණය ගැඹුරුයි එතකොට අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය තුල නෙමෙයි අනාත්ම ලක්ෂණය තුල තමයි ආත්ම දිට්ඨිය අයින් කරන්නේ ආත්ම දිට්ඨිය අයින් කළොත් විතරයි සෝවන්. එහෙම නැත්නම් මම අර කිව්වනේ රූපය ආත්මය වශයෙන් ගන්නවා. තමා රූපවත් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා. තමා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. තමා කියලා කතා කරනකොටම ආත්ම දිට්ඨියට වැටිලා ඉවරයි. තමා කියලා කතා කරනකොට කෙනෙක් ගැනනේ කතා කරන්නේ. ඉතින් කෙනෙක් නැහැනේ මෙතන. තියෙන්නේ මොකක්ද? නාම රූප දෙක අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක්. එහෙම නෙමෙයිද තියෙන්නේ? නිවැරදිව දකින්න. නිවැරදිව දකින්නේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලියයි. පැහැදිලිද කියන එක. එහෙනම් ඇස කියන එක ආත්මයේ වශයෙන් ද රූපයට අයිති කොටස් ටික ඉස්සෙල්ලා පැහැදිලි කරන්න බෑ. මොකද දැන් අපි පසුගිය සතියේ පෙන්නලා දුන්නා. චතුරාර්ය සත්‍යයත් පෙන්නලා දුන්නා. දැන් චතුරාර්ය සත්‍යත් ඔන්න තව ටිකක් කියන්න. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන තුල අපි චතුරාර්ය සත්‍යත් අවබෝධ කරගන්න ඕනේ. සෝවන් වෙන්නත් ඕනේ. තේරෙනවද? මොකද මේ මග්ගම් මග්ග ඥාන දර්ශනයේ විසුද්ධියේ ඉඳලා අරිහත්ත්වයට යනකම්ම තියන්නේ ওই ධර්මතා තුන මෙනෙහි කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එහෙනම් අර ප්‍රත්‍ය ධර්මය. ඒතර ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය. ඒතර කන කියන එක නිෂ්පාදනය කරන්න නම් ප්‍රධාන ධර්ම හතරක් හා පරිවාර ධර්ම හතරයි. ඒ තමයි සුද්දාෂ්ටක කලාපය. කාය ප්‍රසාද රූපය කර්මය කියන එක. එහෙනම් ඒ ධර්මතාවයන් සමුදේද නැද්ද? සමුදේ කියන්නේ හේතුවයි. ඒක ආර්ය සත්‍යයක්ද නැද්ද? ඇස කියන එකයි දුක්ඛාර සත්‍යයට. එයි. ඒකේ තියෙන જાතියක්, ජරාවක්, ව්‍යාධියක්, ශරණයක් ශරණයක් පාසේ ඉපද බින්දිනවා, මරණයක් තියෙනවා. ඒ නිසා ශෝක වෙනවා, කනගාටු වෙනවා, හඬනවා, වැළපෙනවා. දුක් වෙනවද නැද්ද ඇස නිසා? එහෙනම් ඒකයිති දුක්ඛාර සත්‍යයට නෙමෙයිද? ඒක දුක්ඛාර සත්‍යයට. අර චිතක්ෂණ 17ක් තුල එහෙම නැත්නම් ශණයක් තුල හටගැන්ම ශණයක් තුල හටගන්නවා. ඒ ಜಾති දුක්ඛයයි. හට ගන්නවා නම් ජාතියනේ. එනි ජාතිය දුකයිනේ. ඉතින් එහෙනම් එතකොට මේ ඇස කියන ධර්මතාවය ඇති ಜಾති දුක්ඛයට දුක්ඛයට නෙමෙයිද? ආර්ය සත්‍යයක්ද නැද්ද? අර ප්‍රත්‍ය ධර්මයේ samudāri සත්‍ය නෙමෙයිද? අර ධර්මතා 8ක් හා කයට සම්බන්ධ කරලා දීලා පාලනය කරනවා ජීවිතේන්ද්‍රිය රූපේ කර්මෙන්. ඒ ප්‍රත්‍යයයි. එතකොට ඒ සමුදය නෙමෙයිද? ඒක ආර්ය සත්‍යයක් නෙමෙයි. ඒක ආර්ය සත්‍යය. හොඳයි ප්‍රත්‍ය අයින් කළොත් ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය අයින් කළොත් ඒ කියන්නේ සුද්දාෂ්ටක කලාපය අයින් කරනවා. එතකොට කර්මය අයින් කරනවා. මේ පාලනය කරන්නේ කර්මයෙන්. ඒතර මේව අයින් කළොත් Nirodhe නෙමෙයිද? ඒ නිවනයි. හැබැයි සුද්දාෂ්ටක කලාපය දැන් අයින් කරන්න බෑ. දැන් ක්‍රියාත්මක වෙනවානේ. දැන් අයින් කරන්න බෑ. දැන් අයින් කරන්න පුළුවන් ධර්මතාවයක් තියෙනවා. එතකොට මේ සුද්දාෂ්ටක කලාපයේ සකස් වීම ක්‍රියාවලිය පෙරභවයේ හදලා දුන්නේ දැන් කර්මයෙන් නෙමෙයි. අස පුරාණ කර්මයක්. ඒ පුරාණ කර්මයක් කියන එක බුදුරජාන් වහන්සේ ඊටාම ලස්සනට පැහැදිලි කළා. කම්ම සූත්‍රයේ. මහණෙනි ප්‍රත්‍යයන් එක්ව කළා. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා. ප්‍රත්‍ය එක්ක කළ. මේකෙන්නේ හදලා තියෙන්නේ. චේතනාවෙන් පිළියෙල කරේ. ඒ කියන්නේ චේතනාව කියන්නේ මොකක්ද? කර්මයයි. කර්මයෙන් පිළියෙල කරේ. විඳීමට වස්තුවක්. අපි පුරාණ කර්මයක් වශයෙන් දකින්න කියනවා. පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි. එතකොට දැන් තේරෙනවද කවුද පාලනය කරන්නේ? ජීවිත ඉන්ද්‍රිය රූපය. කර්මයේ විසින් පාලනය කරන්නේ. උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය, ජනක කර්මය, සලාම ජනක කර්මය. එතකොට කවුද මේ පාලනය කරන්නේ? එතකොට ප්‍රත්‍ය අයින් කළොත් කර්ම අයින් කරන්න ඕනේ. ඒ කර්මයට අයිති දෙයක් නම් කර්මයේ විසින් නම් සකස් කෙරුවේ. එතකොට කර්මය දැන් අයින් කරන්න ඕනේ. වර්තමානයේ. එතකොට කර්ම නොකර ඉන්න නම් මොකද්ද අයින් කරන්න ඕනේ? තණ්හාව අයින් කරන්න ඕනේ. ඇයි? තණ්හාව නිසා තමයි කර්ම කරන්නේ. දැන් එතකොට samudāri සත්‍ය හරිද? ඒ පැත්තෙන් බැලුවත් samudāya ආර්ය සත්‍යයක්ද නැද්ද? හරි. එතකොට දැන් ප්‍රත්‍ය ඒ කියන්නේ හේතුව දුන්නේ නැත්තම් ක්‍රියාව නවතිනවද නැද්ද? ඒ තමයි නිවන. නිරෝධය. මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගය. ලෞකික පැත්ත නෙමෙයි. මේ කතා කළේ <coughs> මේ මෙනෙහි කළේ මෙච්චර වෙලා කතා කරේ ලෝකෝත්තර පැත්ත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්තයි මේ අපි කතා කරන්නේ. ඒ කියන්නේ සසරින් මිදීම පිණිස නම් ඒක ලෝකෝත්තරයි. සසරත් එක්කනම් කතා කරන්නේ සංසාර ප්‍රවෘත්තියට සම්බන්ධ කරලා නම් කතා කරන්නේ ඒක ලෞකික සම්මාදිට්ඨිය. අපි කතා කරන්නේ ලෝකෝත්තර පැත්ත සසරින් එතර වීම පිණිස. මාත්‍රකාවට අදාළව දේශනා කරන්න එපේ. මාත්‍රකාව මොකක්ද? සසරින් නිවනට. එහෙනම් දැන් පැහැදිලිද එතකොට? එහෙනම් අනාත්ම ලක්ෂණේ. එතකොට එහෙනම් රූපය ආත්මය වශයෙන් ගන්නවද? අනාත්ම වශයෙන් ආත්මය කියන මෙච්චර කාලයක් පැවති සිතේ සටහන සිතුවිල්ල සිතින් මකලා සිතින් අයින් කළා සිතින් ඉවත් කරලා ඒ වෙනුවට අනාත්මයි කියන ලක්ෂණය ප්‍රකට කරගන්න ඕනි. ඒතර අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ කොහොමද? උපකාරයට අනුව පවතින බව අවබෝධ වුණොත් විතරයි. දැන් උපකාරයට අනුව නෙමෙයිද පැවැත්ම තියෙන්නේ. උපකාරයට අනුවයි. මොකද්ද උපකාරය? සුද්දාෂ්ටක කලාපයේ උපකාරය. ඒක චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනව වෙනුවට නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් උපකාරයි. ප්‍රත්‍යයයි. එයි මේක චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවනේ. ඉතින් බිඳෙන වෙනකොට කම්මචිත්ත කියන දෙකයි නාම ධර්ම දෙකයි. සීත උෂ්ණ ආහාර කියන ධර්මතා දෙකයි. වර්තමානයේ ප්‍රවෘත්තියට මේ ධර්මතා හතරයි. පෙර සංසාරේ කරගෙන ආපු කර්ම ශක්තියෙන්. ඒතර කර්ම ශක්තිය අවසන් නම් එහි ප්‍රවෘත්ති අවසන්. එයා තරුණ වයසේදී වෙන්න පුළුවන්. ඇහැක් අන්දයි. දෙකම අන්දයි. යම් කිසි අනතුරක් වෙලා මාක්කාර වෙලා දැස් අන්ධ වෙනවා. දැන් ඒතර පාලනය මගේද? තමාට පාලනය කරන්න පුළුවන් නම් ආත්මයි. දැන් පාලනය කරේ ජීවිතේන්ද්‍රිය රූපෙන්නේ. ඒ කියන්නේ කර්මයෙන්. එතකොට ජීවිතේන්ද්‍රිය රූපෙන් පාලනය බුදුරජාණන් වහන්සේ මරණය ඊටාම පැහැදිලිව දේශනා කළා. දැන් ඔයාලා හිතාගෙන ඉන්නේ මරණය මොකක් කියලාද? අවුරුදු 60ක් 70ක් ජීවත් වෙලා මැරුණා. ජීවිත උපච්ඡේදක මරණයයි මරණය. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණයයි මරණය. ඒ මොකද්ද? මං කියවනේ දැන් ඉස්සර ජීවිතය කියන්නේ පැවැත්මනේ. ඉන්ද්‍රිය කියන්නේ අධිපතිනේ. ඒතොර ඒ කියන්නේ කර්මයනේ. ඒතොර ජීවිතේ ඉන්ද්‍රිය උපච්ඡේදක. කර්මයට නැවත උපදවන්න බෑ. අර මං ඉස්සල කියවනේ කම්මචිත්ත නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. ඒතර කර්මයෙන් නැවත උපදවන්න බෑ. ඒතර ජීවිත ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි උපච්ඡේදක කර්මයට නැවත මේ රූප කලාප උපදවන්න බෑ ශක්තිය නැහැ. එයාගේ පුණ්‍ය ශක්තිය අවසන්. පෙර කර්ම ශක්තිය අවසන්, එහි කර්ම ශක්තිය. අනිත් අනිත් ශරීරයේ අනිකුත් ධර්මතාවයන්ට ආයශය තියෙනවා. දැන් තේරෙනවද? එයාව ඝාතනය කළේ නෑ ඇස් දෙක ඝාතනය කළා. ආත්මද අනාත්මද? දැන් තේරෙනවා. ගැඹුරුයි. ගැඹුරුයි. ඇස් දෙක ඝාතනය කළා. ඒ කියන්නේ එයාගේ පෙර කර්ම ශක්තිය ඉවරයි. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. මේක තමයි මරණය. ඒතර ඇස් දෙකේ ක්‍රියාව සාමුලින් නැවැත්තුවා. එයාට එතන ඉඳලා ඒ කර්ම වලින් ඒ ඇසේ ප්‍රවෘත්තියට කර්ම සකස් කරන්න බෑ කර්මය අවසන්. ඇයි? පෙර භවයේ කාගේ හරි දැස් වලට ගැහුව ඇසිඩ්. ගහලනේ. තේරෙනවනේ? දැන් හරියට ඒ වයස එනකොට යම් අනතුරක් වෙලා අන්ධ කළා. කර්ම ශක්තිය ඉවරයි. කවුද ඒක නැවැත්තුවේ? ජීවිතේන්ද්‍රිය උපච්ඡේදක මරණයයි මරණය. ඒ මරණය දැසේ. හැබැයි ජීවිතේ අනිත් කොටස් ටික පවත්වන්න යාට පුළුවන්. ඒ සියලු කොටස් වල ඝාතනය අන්න එදාට තමයි මරණය. එදාට කනේ උපච්ඡේදක මරණයක් තියෙනවා, නාසයේ උපච්ඡේදක මරණයක් තියෙනවා, දිවේ උපච්ඡේදක මරණයක් තියෙනවා, කයේ උපච්ඡේදක මරණයක් තියෙනවා. ඒකයි මරණය. ඒ සම්මුති මරණයයි. ආත්මද අනාත්මද එතකොට? ආ. දැන් ආත්ම දිට්ඨිය අයින් වෙන්න ඕනේ සෝවන් වෙන්න. ඒ වෙනුවට ප්‍රකට වෙන්න ඕනේ අනාත්ම ලක්ෂණය. දැන් මේ එකක් විතරයි පැහැදිලි කරේ. ධර්මදේශන අවසන් කරන්න. කාලය ඇවිල්ලා. පැහැදිලිද කියන එක. එහෙනම් සෝත ප්‍රසාද රූපය. ඒක තාත්ම වශයෙන් නෙගන්නේ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් නිට්ටයයි කියනවනේ. දැන් නිට්ටයද? අනිත්‍යයි. ඒතර මේ කණේ ප්‍රවෘත්ති සැපටයි තියකද්ද දුකටයි තියකද්ද? <laughs> ඔහේ ප්‍රවෘත්ති දුකයි. ඒකේ තියෙනවනේ જાතියක්. හරි චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවනේ. ඉතින් ජාති දුක්ඛයක් නේ තියෙන්නේ. ජරා නැද්ද ඔකේ? ඔකේ ක්‍රමක්‍රමයෙන් එහෙම අඩු වෙන්නේ නැද්ද? ව්‍යාධි එහෙම හැදුනේ නැද්ද ඔකට? හැදෙන්නෙත් නැද්ද? ඔගේ බිඳීම අවසන් වෙන්නේ නැද්ද? අවසන් වෙන කාලය කවුද දන්නේ? අපි දන්නවද? වර්තමානයේ මේ මොහොත වෙන්න පුළුවන්. තව මොහොතකින් වෙන්න පුළුවන් මේක ඇහෙන්නේ නැති වෙන. ඒ කියන්නේ මරණය. අර උපච්ඡේදක මරණයයි. හොඳට මතක තියාගන්න මට මේක පාලනය කරන්න බෑ. මට මේක පාලනය කරන්න පුළුවන් ආත්මයි. එහෙනම් අනාත්මයි. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද? ප්‍රත්‍යයට අනුරූපවයි. ඒ කියන්නේ උපකාරයට අනුරූපව කියන එකම සිතට සන සනිටුහන් වුණොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒ නැති තාක්කල් ආත්මයට දානවා. ආත්මයට දාලා පරික්ෂා කරනවා. ආත්මයට දාලා මෙනෙහි කරනවා. ආත්මයට දාලා මෙනෙහි කරන තාක්කල් සක්කාය දිටි. අනාත්ම ලක්ෂණය ප්‍රකට කරනවද? සක්කාය දිටියෙන් අයින් වෙනවා. සත්‍ය මොකද්ද? නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි කියලා අරගෙන තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන ඒ සිතුවිල්ලද සත්‍ය? එහෙම නැත්නම් ප්‍රත්‍යයට අනුරූපව, උපකාරයට අනුරූපව පවතින බව එකද සත්‍ය? ආයක තමයි දැකලා තේරුම් ගන්න කියන්නේ. මේ ධර්මය දැකලා තේරුම් ගන්න මනසින් දකිනවා මේක. මනසින් අවබෝධ කරගන්නවා. එතකොට චතුරාර්ය සත්‍යයක් තියෙනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම තුල තුල. තියෙනවා. චතුරාර්ය සත්‍යයක් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම තුල. එහෙනම් මාර්ගඵලත් ලබන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් ලබන්න. අඩු මාසෙන් සෝවාන් වෙන්න. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා කියන්නේ නිවැරදිව දකිනවා කියන එක නෙමෙයිද? ඒක තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. ඒක තමයි බුදුදහම කියන්නේ. එතකොට දැන් අපි කියවා නාසය. හොඳයි. දැන් නාසය ආත්ම වශයෙන් ගන්නවද? ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. නිට්ටය ස්ථිරයි. දැන් එහෙමනේ හිතන්නේ. දැන් එහෙම එකක්ද තියෙන්නේ? නැහැ. ප්‍රත්‍යානුව පැවතුම්ද තියෙන්නේ? එහෙනම් එතකොට අර චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳෙනවා නම් නিত্যද අනිත්‍යද? ඒ චිතක්ෂණ 17ක් තුල එක චිතක්ෂණයක් ෂණයක් තුල හට ගන්නවා දකින්න එක උදේ නෙමෙයිද? ඒ ෂණයක් තුල නැති වෙනවා දකින්න එක වැය නෙමෙයිද? ඒ දකින්න නුවණ උද්‍යව්‍ය ඥානය නෙමෙයිද? උද්‍යව්‍ය ඥානය. ඒතර උද්‍යව්‍ය ඥානය තුල ෂණයක් ෂණයක් පාසා ඉපදෙනවා බිඳෙනවා. ඒ දර්ශනය තුළ නিত্য සංඥාවට ඉඩ තියෙනවද? අනිත්‍ය සංඥාවද සටහන් වෙන්නේ සිතේ. නැවත නැවත මෙනෙහි කරන්න. නැවත නැවත මෙනෙහි කරන්න. නিত্য කියන සංඥාව සිතෙන් සාමුලින් අයින් වෙනකම්ම මෙනෙහි කරන්න. සැපයි කියන සංඥාව සාමුලින් අයින් වෙනකම්ම මෙනෙහි කරන්න. ඉතින් ඉතිරි ටික ලබන සතියේ කියන්න වෙන්නේ. ලබන සතිය කියන්න වෙන්නේ. දැන් ආත්ම දිට්ඨි පැහැදිලිද කියන එක. හොඳයි. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා